සමාධිය පිළිබඳව න්‍යායාත්මක කරුණු වලලා සරල ධර්ම දේශනාවක් කිරීමටයි අප අද අදහස් කරන්නේ. මේ අය දැනටමත් සමාධිය පිළිබඳව ප්‍රායෝගික අත්දැකීම් ලබා ඇතුවට සැකයක් නැහැ. සමාධිය කියන්නේ කුමක්ද? සමාධිය කියන්නේ හිතේ තියෙන ඒකාග්‍රතාවය නැත්නම් සමාහිත භාවය. අභිධර්මයේ උගන්වනවා ඒකාග්‍රතාව කියලා සයිකසික ධර්මයක්. මේ ඒකාග්‍රතාව සයිකසිකය වඩ වඩා දියුණුවෙන් දියුණුවටපත් වූාට පසුව සමාධි තත්ත්වයටපත් වෙනවා. සමාධිය ප්‍රධාන වශයෙන් අපට කොටස් දෙකකින් හඳුන්වන්නට පුළුවන්. මිත්‍යා සමාධි සහ සම්මා සමාධි යන්නේ. මිත්‍යා සමාධි කියන්නේ අකුසල සිත් වේදෙන ඒකාග්‍රතා চৈতසිකය. සම්මා සමාධි කියන්නේ කුසල සිත් වේදෙන ඒකාග්‍රතා চৈতසිකය. සම්මා සමාධි දේශයෙන් සමහර විට මිත්‍යා සමාධිය වංචනික ධර්මයක් වශයෙන් ක්‍රියාත්මක වන්නට පුළුවන්. මේ චිත්තකරණය කියන පොතේ දැක්වෙනවා සමාධි මුත්තේන සීල මෙද්දම් වංචේති කියලා පාඩයක්. සමාධි ස්වરૂපයෙන් සීල මෙද්දේ වංචා කරනවා කියන එකයි අදහස. භාවනා කරන යෝගීන් සමහර විට තමාගේ භාවනාවට දක්වනු ලබන උනන්දු ආදී කරුණු අඩුවීම නිසා තමා නොදැනුවත්වම කීල මිද්දේට යට වෙනවා. මෙහිදී සිතට සිටින්නේ නැහැ. එම නිසාම යෝගාවචරයන් බොහෝ දුරට රැවටෙනවා තමා සමාධියකටපත් වුණ අය තමා සමාධියකින් සිටියය කියලා. එම නිසා මේ තීන මිද්දේ පවා වංචනික ධර්මයක් වශයෙන් ක්‍රියාත්මක වෙනවා සමාධි ස්වરૂපයෙන්. මේ සමාධිය අවස්ථා තුනකින් උද්ගත කරගන්නට යෝගාවචරයට පුළුවන් වෙනවා. ඒ පළමුවන අවස්ථාව තමයි නැත්නම් මූලික අවස්ථාව තමයි සිත විසිරියා නොදී නැත්නම් සිත විසිර යන්නේ නැතුව එකම අරමුණෙන් අඩු වශයෙන් පැය භාගයක් විනාඩි 45ක් පමණ කාලයක්වත් පවත්වා ගැනීමට හැකියාවක් වන අවස්ථාව. දැන් මේ අය මේ ධම්ම දේශනාව අසන විට සිත වෙනත් අරමුණු කරා යන්නේ නැතුව මේ ධර්ම දේශනාවෙහිම පවත්වන්න පුළුවන් නම් මේ ඇගේ සිතතුවත් තරමක දුරට තරමක් දුරට හෝ සමාධිය වැඩෙන මූලික අවස්ථාව. නැත්නම් භාවනාවක නිරතවන විට වෙනත් අරමුණු කරා සිත දුවන්නේ නැතුව එම භාවනා අරමුණේම සිත සෑමභාගයක් කාලයක්වත් අනුම වශයෙන් පවත්වන්නට හැකියාව අත්වෝ විට අර මූලික සමාධියේ සමාධිය පවත්නා වූ මූලික අවස්ථාව සිද්ධ වෙනවා. මේට අමතරව සමාධියක තියෙන තවත් අවස්ථා දෙකක් උපචාර සමාධි අවස්ථාව සහ අර්පණා සමාධි අවස්ථාව යන්නේ මේක දක්වන්නට පුළුවන්. අර්පණා සමාධිය කියලා අප අදහස් කරන්නේ සියලුම ධ්‍යාන සිත් වලට. උපචාර සමාධිය කියන්නේ ඒ ධ්‍යාන සිත් වලට ඊටාත්ම සමීප ඒ අතරින්ම වගේ හැසිරෙන ධ්‍යාන සිත් නොවන සමාධි මට්ටමකට. ඒ ටිකක් උසස් සමාධි මට්ටමක්. බොහෝ යෝගාවචරයන් මේ උපචාර සමාධි සත්‍යයට සමාවේශයට පත් වුණාට පසුව රැවටෙනවා සමා ධානයකට පත් වුණාය කියලා. මේ උපචාර සමාධියේ අවස්ථා කීපයක් තියෙනවා. මූලික අවස්ථාවක්, ඊට වඩා දියුණු අවස්ථාවක්, ඊටත් වඩා දියුණු අවස්ථාවක්, අතිප්‍රබල අවස්ථාවක් ආදී වශයෙන් ඒවා නොඑක ආකාරයෙන් අපිට හඳුන්වන්නට පුළුවන්. මේ එක් එක් අවස්ථාවට උපචාර සමාධිය පත්වන විට යෝගාවචරයන්ට යෝගාවචරයන් පහසෙන්ම රැවටෙන්නට පුළුවන් මම පළවෙනි ධ්‍යානයට පත් වුණා දෙවෙනි ධ්‍යානයට පත් වුණා තුන්වෙනි ධ්‍යානයට පත් වුණා හතරවෙනි ධ්‍යානයට පත් වුණා ආදී වශයෙන් විශේෂයෙන්ම විදර්ශනා භාවනාවක් කර යෝගාවචරයන් මේ උපචාර සමාධි තත්ත්වය ඇති කරගත්තාට පසුව ඔවුන්ගේ සමහර කෙනෙකුට තුල සුළු අභිඥා වැනි සත්‍යයක්. ඒ කියන්නේ අභිඥාම් නෙවෙයි. නමුත් තමාට ලෙඩසෝ කිරීමේ හැකියාවක් නැත්නම් අනාගතයේ සිදුවන දෙයක් දැනගැනීමේ හැකියාවක් වැනි දෙයක් කරන්නට පුළුවන් සත්‍යයක් උද්ගතවන්නට පුළුවන්. එවැනි අවස්ථාවලදී යෝගාවචරය බොහෝ දුරට වැටෙනවා. මම හතරවෙනි ධ්‍යානයට පත් වෙලා සිටින්නේ මගේ හිතේ දැන් අභිඥාවක් තියෙනවා මේ ආදී වශයෙන්. මෙවැනි යෝගාවචරයන් අපට හමු වී තිබෙනවා. මේ උපචාර සමාධියේ එලෙසින්ම මේ අර්පණා සමාධිය අතර වෙනස්කම් තිබෙනවා. ඒ වෙනස්කම් ගැන සිටීම ප්‍රයෝජනවත් වෙනවා. උපචාර සමාධියට වඩා මේ ධ්‍යාන මට්ටම් වලදී අර්පණා සමාධි මට්ටම් වලදී සමාධියේ සිටේ පවත්නා වූ සමාධිමත් ස්වરૂපේ සමාධියේ සිටේ තියෙන නිවියාම සංසිඳියාම කයක සාසිතට දැනෙන ඒ සතුට ප්‍රීතිය සුඛය වැනි කරුණු ගැඹුරුයි. උපචාර සමාධියේ එකරම් ගැඹුරු බවක් දක්නට ලැබෙන්නේ නැහැ. උපචාර සමාධියට වඩා වැඩි කාලයක් අර්පණා සමාධියක් අදිෂ්ඨාන කොට සබා ගන්නට පුළුවන් ශක්තිය තිබෙනවා. මේකත් සමතරව මේ උපචාර සමාධි අවස්ථාවවලදී මේ කාමච්ඡන්ද ආදී නීවරණ ධර්මයන් යටපත් යන්නේ ඊටාම ඕලාරික වශයෙන්. ඥාන මට්ටම් අවස්ථාවකදී මේ නීවරණ ධර්මයන්ගේ යටපත් වීම සදංග වශයෙන් සිදු වෙනවා. බොහෝ කාලයක් මේ නීවරණ සමහර විට මතුවන්නේ නැතුව සිත පිරිසුදු භාවයෙන් පවත්ීමට ඒ සදංග වශයෙන් නීවරණ අතරින් උපකාර වෙනවා. මේට අමතරව උපචාර සමාධියක ධානාංග වෙන්නෙන් වශයෙන් යෙදෙන්නේ. ධානාංග කියනකොට මේ හැට ඒවා සමහර නොතේරෙන්නත් පුළුවන් ඒ පිළිබඳ අප පසුව කතා කරනවා ධානයේදී මේ ධානාංග සියල්ලම ඒතර ස්වභාවයට පත් වෙනවා. ඒතර ස්වභාවයට පත් වෙනවා කියන්නේ මේ ධ්‍යානාංග පහ සමාධි කර්තව්‍යයන් වෙනින් වශයෙන් සිදු කරමින් සාමූහික වශයෙන් සමාධිය ඇති කර ගැනීම සඳහා උපකාර වෙමින් පවතින අවස්ථාව. උපමාවක් මේ ඇට කීවොත් මේ කාරණාව පැහැදිලි වන්නත් පුළුවන්. අපි හිතමු මේ පහක් නැත්නම් කෝට පහක් හේතු කරනවා උද උලක් වගේ හේතුවක් වගේ සිටින ආකාරය. මේ කෝටු පහෙන් සිදුවෙන කර්තව්‍යම් පහ. නමුත් මේ කෝටු පහේ ඒ කර්තව්‍යම් පහ එකිනෙක කර්තව්‍ය සමාගයේ කර්තව්‍ය සිදු කරමින් අර හේතුවක් වගේ தත්ත්වය ලබා ගැනීමට උපකාර වෙමින් සාමූහික වශයෙන් ක්‍රියාත්මක වෙනවා. අන්න එලෙසින් මේ ධානාංග පහම සාමූහික වශයෙන් ඒකරස භාවයට පත් වෙනා ධාන අවස්ථාවකදී. මේදී මත විසුද්ධි මාර්ගය කියන පොතේ තියෙන කරුණක් මතක් වෙනවා. ඒ පොතේ බොහෝ කරුණු විස්තර කිරීම සඳහා හතර ආකාරයකින් මේ පිළිබඳ යම් කිසි විමසීමක් නැත්නම් යම් කිසි කරුණ දැන ගැනීමක් කළ යුතු බව දක්වනවා. ලක්ෂණ, රස, පච්චපට්ඨාන, පදස්ථාන යන ඒ කරුණු හතර දක්වා තිබෙනවා. මේ ධ්‍යානවලට නැත්නම් මේ අර්ථනා සමාධිය ගැන ඒ කරුණු හතරෙහි විස්තර කරනවා. ලක්ෂණ රස පච්චපට්ඨාන පදත්තාන කියන කරුණු හතර. ඒ ඉන්නේ එක කරුණක් තමයි මේ රසය කියන එක ගැන අපි කතා කළේ. ලක්ෂණ කියන්නේ ලක්ෂණය. ධානයේක නැත්නම් සමාධියක පවත්නා වූ ලක්ෂණය අත්පනා සමාධියක පවත්නා වූ ලක්ෂණය. මේ ලක්ෂණය තමයි සිත සමාහිත වීම. රස කියන්නේ ඒ අත්පනා සමාධියෙන් සිදුවන කර්තව්‍ය, කෘත්‍යය. ඒක තමයි සිත පිට යා නොදී එකම අරමුණක පැවැත්වීම. ඊළඟට පච්චුපට්ඨාන ඉඳ වැටෙන ආකාරය සමාධිය වැටෙන ආකාරය ඒක තමයි සිත අසංකේ භාවයටපත් වීම. කෝපය වන්නේ නැහැ. සැලෙන්නේ නැහැ. බාහිර අරමුණු වලින් සිත බිඳී යන්නේ. බොහෝ විට පළවන දෙවන තුන්වන දෙනි ධ්‍යාන අවස්ථාවලදී බාහිර ශබ්ද ඇහෙනවා. ඇහුණට ඒ ධ්‍යාන සිත කැඩෙන්නේ නැහැ. සද්දේ ඇසෙනවා සිත ධ්‍යාන සිත එලෙසින්ම පවතිනවා සද්දේ ඇසුණු සිත ඇති නැති යනවා ශබ්ද නැති පවතින්නේ ඉගෙන ඉගෙන සමාධි මට්ටම්වලදී නමුත් අර සිතේ කම්පන කම්පනයක් නැත්නම් සිතේ බිඳී යමක් සිදු වන්නේ නැහැ ධ්‍යාන මට්ටම් පහළ පහළ ධ්‍යාන මට්ටම් අවස්ථාවලදී ශබ්ද ඇසුණා මෙන්න මේ විදිහට සිතේ පවත්නා වූ අකම්පේ භාවය තමයි එහි තියෙන සමාධියක තියෙන පත්‍යපත්ථාන නැත්නම් වැටෙන ආකාරය එතකොට ඒ පදස්ථාන කියන්නේ ඒ සමාධියේ පීතිම පීත නැත්නම් පදනම කියන අදහස. ඒකේ පදනම වශයෙන් දක්වා තිබෙන්නේ සුඛය කියලයි පොත්පත් කරන්නේ. එතකොට මේ ධ්‍යානයකත් මේ ලක්ෂණ හත පච්චපට්ඨාන පදස්ථාන කියන කර්ම හතර දැන සිටීම ප්‍රයෝජනවත් වෙනවා. සම්මා සමාධිය බුදුරජාණන් වහන්සේ විස්තර කරන සෑම අවස්ථාවකදී වගේම විස්තර කරලා තියෙන්නේ පළවෙනි ධ්‍යානය, දෙවෙනි ධ්‍යානය, තුන්වෙනි ධ්‍යානය සහ හතරවෙනි ධ්‍යානය. මේකෙන් අදහස් කරන්නේ නැහැ නිවන් යාමට බලාපොරොත්තු වෙන සෑම කෙනෙකු විසින්ම මේ ධ්‍යාන උපදවාගෙන ඊට පස්ව විදර්ශනා කළ යුතුයි නැත්නම් මේ ධ්‍යානයක් උපදවාගත යුතුමයි මාර්ගයක් ඵලයක් අත්පත් කර ගැනීමට කියලා. සාමාන්‍ය විදර්ශනා භාවනාවක පමණක් නිරත වන සුෂ්ඨ විදර්ශනා භාවනක භාවනාවක් පමණක් කරන යෝගාවචරයකට වත් සමාධියක් ඇති වෙනවා ක්ෂණික සමාධිය කියලා. ක්ෂණික සමාධිය. ක්ෂණික කියන එකෙන් අදහස් කරන්නේ සමාධියක ක්ෂණයක් පවතිනවා කියන එක නෙවෙයි. ඒ භාවනා කරන විට ඇති වෙන ඇති වෙන සෑම අරමුණකම හිතට දැනෙන දැනෙන සෑම අරමුණකම සමාධිය පිහිට පිහිටා සම්මාසිත බාහිර අරමුණු කරා දුවන්නේ නැතුව පවතින අවස්ථාව තමයි කනික සමාධි තත්ත්වය කියලා කියන්නේ. මේක එන්නෙන්ද භාවනාව දියුණුවෙන්ද දියුණුවෙන්ද බොහෝ මේ සමත් සමාධි වලට වඩා ගැඹුරින් ගැඹුරට පත් වෙනවා. විශේෂයෙන්ම සංඛාර උපේක්ෂා ඥානයේ වෙන නිදර්ශනා ඥාන පහළ වෙන විට මේ කනික සමාධියේ තාමත්ම ගැඹුරු අවස්ථාවට පත් වෙනවා. සමහර විට භාවනා නොකර සිටියත් මේ කනික සමාධි තත්ත්වය ඇති වුවොත් දවස් ගණන් සති ගණන් සමහරට සති දෙක තුන පවා වෙනස් වැඩ නොකර සිටින විට පවා නැත්නම් වෙනස් වැඩ කරන විට පවා මේ සමාධි මට්ටම පවතිනවා සිත නිසල වෙනවා ගල් ගැසෙනවා වගේ ගල් ගැසුණා වගේ නිසල වෙලා සිත පවතිනවා ඒ කණික සමාධි මට්ටම මේ කණික සමාධියේ තියෙන විශේෂ ගුණය තමයි ඒ සමාධි මට්ටම දිගෙද්දී මේ සංස්කාර ලෝකයේ පවතිනව අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී ලක්ෂණයන් අවබෝධ කරගන්නට පුළුවන් විදර්ශනා කරන්නට පුළුවන් සාමාන්‍ය සමත වශයෙන් ලබාගත් ධ්‍යානයක ඉඳලා බොහෝ දිනකට විදර්ශනා කරන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ප්‍රඥාව දිනුණු කෙනෙකුට නම් ප්‍රඥා ශක්තියෙකුට නම් සමාධියක ඉඳලම ඒ විදර්ශනා භාවනාව කරන්නට පුළුවන්. නැත්නම් අර බීමංසා සමාධිය කියන ලබන ප්‍රඥාව පාදක කරගෙන ඇති කර ගන්නා ලබන සමාධියක් ඇති කර ඇති කරගත් කෙනෙකුට ඒ සමාධියේ සිටගෙනම විදර්ශනා භාවනාවක් කරන්නට පුළුවන්. නැති කෙනෙක් විසින් මේ සමාධිය තමා ලබාගත් මේ ධ්‍යාන අර්ථනා සමාධිය වසී භාවයට පත් කරගෙන මේ සමාධිය පිට වේලාවක් සිට මේ සමාධි මට්ටම මෙතෙක් වේලා පවතී වේ යන අදිස්ථානය කොට ඊට පසුව විදර්ශනා භාවනාව කරන්නට ඕන. එසේ නැත්නම් ඒ විදර්ශනා භාවනාව හරියට සමහර යෝගාවචරයෙන් කරන්නට නැහැ වෙනවා. එතකොට මේ උපචාර සමාධි මට්ටම තුළ ඒ අවස්ථාවේදී ඔහුගේ සිතේ ඇතිවන්නේ මේ අදහස් වන්නේ මේ සමාධියේ පළවෙනි ධ්‍යාන දෙවෙනි ධ්‍යාන තුන්වෙනි හතරවෙනි ධ්‍යාන ආදී සමාධි මට්ටම් සත්‍ය වශයෙන්ම අමත්‍ය නැහැ මාර්ගයක් ඵලයක් අත්පත් කර ගැනීමට විදර්ශනා සුත්ත විදර්ශනා භාවනාව කළ කෙනෙකුට වුවත් මේ කණික සමාධි මට්ටම ඇති වෙනවා ඒ කණික සමාධිය ලාභයක් ඵලයක් උද්ගත වන අවස්ථාවේදී ඒ සාන්ත වශයෙන් ධ්‍යාන මට්ටමකට තරම් දින වෙනවා. අප දන්නවා අද පසුගිය කාලය තුළදී මේ යෝගාවචයන් අතරින් සමහර දෙනෙක් සුත්ත විදර්ශනා භාවනාව කොට මාර්ගඵල අවබෝධ කළා. අප පෙන්වන කරලා දුන් පරිදි ඕම් කටයුතු කිරීම නිසා ඒ මාර්ගඵල ලැබෙන අවස්ථාවේදී ඇතුළු ධ්‍යාන සිට ඕම් ඇති කරගත්තා ඉතාමත්ම පහසුයි. ඒ ඇයට නම් අපට යොමු මේ කාරණාව ඉතා පැහැදිලිව පේනවා ඇති. එතකොට මේ සම්මා සමාධියේ පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ආදී ධ්‍යාන වශයෙන් ඒ ධ්‍යාන දක්වා තිබෙන්නේ ඒ ධ්‍යාන වලදී ධ්‍යාන අංග වලට අනුකූලවයි. හොඳට මතක තියාගන්න ඕනේ ධ්‍යානයේට අරමුණු වන්නේ ධ්‍යාන අංග විනා අප භාවනාවටගත් අරමුණු නොවන බව. උදාහරණයකට අපි ආස්වාස් ප්‍රාස්වාස් අනුමන කරමින් ආනාපාන සති භාවනාව වේගය දෙනවා කියලා හිතමු. ඒ ආනාපානය නැත්නම් ආස්වාස් ප්‍රාස්වාස් අනුමන නෙවෙයි ධ්‍යානයේ ධර්මන වන්නේ. නැත්නම් අපි මෛත්‍රී භාවනා කරනවා කියලා හිතම සීල සත්‍ය සෝපත්ත්තා සෝපත්ත්තා කියලා. ඒ සීල සත්‍යයන් නෙවෙයි ඒ සීල සත්‍ය සෝපත්ත්තා කියන අදහස නෙවෙයි. ධ්‍යානයේ ධර්මන වන්නේ ධ්‍යාන අංගයි. ධ්‍යානයක තිබෙන අංගය මේ ධානාංග පළවෙනි ඇක්තියේදී තියෙනවා පහ. මේ ඇයට අහලා පළපුරුදු ඇති මේ ඇය කියවලා ඇති පළවෙනි ධානයේ තියෙන ධානාංග විතත්ත, විචාර, සීති, සුඛ ඒකාග්‍රතා. මෙන්න මේ අංග පහ තමයි පළවෙනි ධානයේ පවතින්නේ. විතත්තේ කියනකොට බොහෝ අයගේ සිත්වලට ඇතුල් වන්නේ සිත්වලට එන්නේ මේ ආකාර සිතේ නිගලා යෑමක් කියලා. දැන් මේ අය දන්නවා කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක, නැත්නම් නෙක්ඛම් විතක්ක, අව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක ආදී වශයෙන් මේ විතක්ක විතක්කේ විස්තර කරන්නට පුළුවන් බව. එවැනි බාහිර මේකාකාර අරමුණු සිත තුළින් මතුවීම නෙවෙයි මේ විදී කියන ලබන විතක්කේ කියන්නේ. මේදී මේ ධ්‍යානාංග වශයෙන් විතක්කේ කියලා අපි ප්‍රකාශ කරන්නේ ඒන් අදහස් කරන්නේ භාවනා අරමුණට නැවත නැවත සිත යොමු වීමයි. හරියට උදාහරණයක් කියනවා නම් මලකට බමරෙක් වහනවා නම් ඉදිලි ඉදිලි නැවත නැවත ඒ මලතම වහනවා නම් අන්න ඒ දෙසින් නැවත නැවතත් මේ භාවනා අරමුණටම සිත යොමු වීම තමයි මේ විතක්කයේ සිදුවන්නේ. ඒ භාවනාවේ භාවනාවේ අරමුණට නැවත නැවත සිත යොමු වීම නැත්නම් මේ භාවනා අරමුණ මතට සිත පත් වීම තමයි විතක්කේ කියන්නේ. මේක භාවනාවෙන් අත්දකින්නට පුළුවන් දෙයක් මේ විතරේ මේ ආකාරයෙන් සිදුවෙනයි කියලා. ඒවා ප්‍රතිවේක්ෂා ඥාන සිදු කරන විට අත්දකින්නට පුළුවන් මේ අත්දකපු අය මේ යෝගාවචරයන් අතර සිටිනවා. විචාරය කියන්නේ අරමුණේ සිට පැතිරී යාම. හරියට වතුරකට තෙල් බින්දුවක් දැම්මොත් ඒ තෙල් බින්දුව වතුර මත පැතිරී යනවා. අන්න ඒ ලෙසින් අපගේ සිත භාවනා අරමුණේ පැතිරී යනවා. ඒ ආ භාවනා අරමුණේ සිට පැතිරී යාම නිසා තමයි ඒ අරමුණ ඉතා හොඳින් අපට ප්‍රකටව තේරුම් ගන්නට පුළුවන් වන්නේ. පැහැදිලිව වැටහි යන්නේ. විතක්කේ භාවනා අරමුණට සිත යොමු කරනවා. නැවත නැවත ඒ භාවනා අරමුණට සිත නංවනවා. විචාරයෙන් ඒ ඒ දන්නාලද අරමුණ මනමින් පිරික්සනවා. නැත්නම් ඒ අරමුණේ සිට පැතිරී යනවා. තුන්සේ කියන්නේ තුන්වෙනි ධානාංගය සිත විනා යන ස්වરૂපය ඒක විතර කරන්නට අවශ්‍ය නැහැ. සුඛය කියන්නේ කය සහ සිත සංසිඳී යන තත්ත්වයක්. විශේෂයෙන්ම කය නිමී යනවා. සැහැල්ලු වෙනවා. මුළු ඇඟෙම වතුර විසිනවා වෙන ඉතා සෝයක් ඉතා සුඛයක්. දැනුම් යන තත්ත්වයටයි සුඛය කියන්නේ. විශේෂයෙන්ම ආධිකම්මික යෝගාවචරයේකට ඒ කියන්නේ ඉස්සල්ලාම ධ්‍යානයක් ලබන යෝගාවචරයේකට මේ තීසුක වෙන්නේ අවස්ථාවන් නිසා ප්‍රකට වශයෙන් අවබෝධ වෙනවා, නිසා ප්‍රකට වශයෙන් දැකේනවා. නමුත් නැවත නැවත ප්‍රගුණ කරන විට ඒ සුඛය ආදී ධර්මයන්ට සමාගයේ සිට හොරු වීම නිසා මේ සුඛ ආදී මේ ඥානාංග ඒ තරම් ප්‍රකටව නොහැදෙන්නට පුළුවන්. ඊළඟට ඒකග්ගතාවය, ඒකක්ක, විචාර, සීති, සුත ඒකග්ගතා. ඒකග්ගතා කියන්නේ මානව දේශනා පටන් ගන්නද විතම මම ධර්මයේ උගන්වන ලබන ඒකම්පතාටයි කිසිදේ කියලා පදයක් මම ඇහිලා මතකයිද අන්න ඒකයි සිතේ සමාහිත වීම සිත සමාහිත වීම කියන එකයි ඒකම්පතා කියන්නේ ඒකේ තේරුම එතකොට පළවෙනි ධ්‍යානය කියනවා මේ විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකම්පතා කියලා ධ්‍යානාංග පහ මේ ධ්‍යානාංග පහම ඒක රසභාවයටපත් වෙලා තමයි පළවෙනි ධ්‍යානයට සිතපත් ගන්න මේ දීපතර ඥානන් වහන්සේ මේ එක එක ධ්‍යානයන් ධ්‍යාන අංග නැති වී යන ආකාරයේ දේශනාවකට වදාරලා තිබෙනවා ඒ අනුපුබ්බ නිරෝධ සූත්‍ර ගැන සූත්‍රවල. ඒකෙදි දැක්වෙන්නේ ක්‍රමානුකූලව මේ එකිනෙක ධර්මයන් කොහොමද නිරුද්ධ වෙවි යන්නේ, ජීවිත වී යන්නේ කියන එක. පළවෙනි ධ්‍යාන අවස්ථාවේදී පංච නිවන ධර්මයන් නිද්දෙන යන බව එහි දැක්වෙනවා. ඒත් මේක ප්‍රායෝගික වශයෙන් සිදුවන්නේ කොහොමද කියලා අවබෝධ කරගන්නට අපහසුයි. පළවෙනි ධ්‍යානයට පිටපස්සන විට නිවන් ධර්මයන් සම්පූර්ණයෙන්ම නැති වෙනවා නැති වෙනවා කියන්නේ తాවකාලික වශයෙන් සිතුතුලින් මතුවෙන්නේ නැතුව එදී ඔබාගෙන සිටිනවා වගේ තත්ත්වයක් උද්ගත වෙනවා නේද සිද්ධ වෙනවා එහෙත් මේ පළවෙනි ධ්‍යානයේ පිටපත් කරන විට මේ නිවන ධර්මයන් නිරුද්ධ වුණේ කොහොමද කියන එක ප්‍රායෝගික වශයෙන් බලන්නට බෑ නමුත් ඒක ඉතින් සිදු වෙනවා ඊළඟට මේ දෙවන ධ්‍යානයේ පිටපත් වෙනකොට අර විතක්ක විචාර කියන අංග දෙකම ගිලිහි යනවා මේක භාවනාවෙන් ප්‍රායෝගික වශයෙන් අත්දකින්නට පුළුවන් මේ කරුණ අත්දකපු අය මේ යෝගාවචයන් අතර සිටිනවා. විතක්කේ සහ විචාරයේ නිරුද්ධ වී ගොස් දෙවන ධ්‍යානයේ සිට පත්වන ආකාරය ඊට පැහැදිලිවම ප්‍රත්‍යක්ෂ වශයෙන්ම යෝගාවචරයකට අත්දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒ දෙවන ධ්‍යානයේදී විතක්ක ਵਿਚාර දෙක නිරුද්ධ වී යනවා. මේදී එක කරුණක් සිහිපත් කරන්නට වෙනවා. අපි දැන් මේ හැටියට මේ විතක්ක ਵਿਚාර දෙකම එකවර නිරුද්ධ කරන්නේ නැතුව විතක්කේ පමණ නිරුද්ධ කරලා ධ්‍යානයකට සිතපත් කරගන්නට පුළුවන් ය. එසේම ඒ විචාරයට පසුව විතක්කයට පසුව විචාරය නිරුද්ධ කරලා ඊළඟ ධ්‍යානය ලබන්නට පුළුවන් කියන කතාව දක්වා තිබෙනවා. එම නිසා මේ දෙවැනි ධ්‍යානය කොටස් දෙකකට බෙදෙනවා අභිධර්ම ක්‍රමයට අනුව. ඒකයි අභිධර්මයේ ධ්‍යාන පහක් වශයෙන් රූපාවචර ධ්‍යාන පහක් වශයෙන් දක්වා තිබෙන්නේ. එහෙත් සූත්‍ර පිටකයට අනුව කිසිම තැනක බුදුරජාණන් වහන්සේ වදාarලා නැහැ මේ ධ්‍යාන පහක් රූපාවචර ධ්‍යාන පහක් තිබෙන්නේ රූපාවචර ධ්‍යාන හතරයි. ප්‍රායෝගික වශයෙන් සත්‍යයයි බුදුරජාණන් වහන්සේ අවුරුදු 45 මුල්ලේ ධර්මයේ දේශනා කළ මනුෂ්‍ය ලෝකයේදී නම් කවමදාවත් අභිධර්මයේ මේ මනුෂ්‍යයන්ට ප්‍රකාශ කළේ නැහැ. එම නිසා අපි සූත්‍ර පිටකයේ තියෙන ආකාරයට අනුව තමයි විස්තර කරන්නේ අපි අපිට රුචිත් ඒකයි. එතකොට විතක්ක ਵਿਚාර දෙකම එකවර නිරුද්ධ කරන්නට පුළුවන්කම තිබෙද්දී විතක්කය පමණ නිරුද්ධ කරලා එක ධ්‍යාන සිතක් උපදවාගෙන ඊට පස්සේ විචාරයෙන් නිරුද්ධ කරලා තවත් ධ්‍යාන සිතක් උපදවා ගැනීමට කටයුතු කිරීම ඒ තරම් සාර්ථක ක්‍රියාවලියක් නෙවෙයි ඒක ඒ තරම් වැඩක් ඇති දෙයක් නෙවෙයි අනිත් එක ඒ ධ්‍යාන දෙකෙන්ම විතක්කේ නැති කරලා ලබන ධ්‍යානයයි විචාරයෙන් නැති කරලා ලබන ධ්‍යානයයි යන ඒ දෙවෙනි තුන්වෙනි අභිධර්මයේ ක්‍රමයට ඒ ධ්‍යාන දෙකෙන්ම ලැබෙන ප්‍රතිඵලය එකයි වෙනසක් නැහැ ප්‍රතිසම්පජනක වශයෙන් මේකෙන් බ්‍රහ්ම ලෝකයක උපදිනවා නම් දෙවන අරූප රූපාවචර ධ්‍යානයෙන් උපදින බ්‍රහ්ම ලෝක තලය එක තමයි ඒ ධ්‍යාන දෙකින්ම ප්‍රතිසන්දේගෙන දෙන්නේ. ඒකේ ප්‍රතිවිපාක වශයෙන්ුත් විපාක වශයෙන්ුත් වෙනසක් නැහැ. එම නිසා විතක් විචාර දෙකම එකවර නිරුද්ධ වී යන බව බුදුරජාණන් වහන්සේ අනුකම්ප නිරෝධ වැනි සූත්‍රවල මැනවින් ප්‍රකට කොට දේශනා කොට වදාළා තිබෙනවා. එතකොට පළවෙනි ධ්‍යානයේදී සියලුම පංච නීවරණ ධර්මයන් නිරුද්ධ වී යනවා. දෙවන ධ්‍යානයේදී විතක්ක විචාර දෙක නිරුද්ධ වෙනවා. තුන්වෙනි ධ්‍යානයට යනකොට ප්‍රීතිය නිරුද්ධ වෙනවා. එතකොට ඉතුරු වෙන්නේ සුඛ ඒකාග්‍රතාව කියන ධ්‍යානාංග දෙක පමණයි. පළවෙනි ධ්‍යානයේ විතක්ක විචාර ප්‍රීතිසුඛ ඒකාග්‍රතාව කියන ධ්‍යානාංග පහම තියෙනවා. දෙවන ධ්‍යානයේදී විතක්ක විචාර දෙක නැති වෙනවා. ප්‍රීතිය සුඛය ඒකාග්‍රතාව කියන ධ්‍යානාංග තුන පමණයි තියෙන්නේ. තුන්වෙනි ධ්‍යානයටපත් වෙනකොට අර ඒකේ තියෙන ප්‍රීතියක් නැති වෙනවා. සුඛ ඒකාග්‍රතාව කියන ධ්‍යානාංග දෙක පමණයි ඉතුරු වන්නේ තුන්වෙනි ධ්‍යාන අවස්ථාවේදී. හතරවන ධ්‍යාන අවස්ථාවේදී අර සුඛය නිරුද්ධ වී යනවා. ඒ වෙනුවට උපේක්ෂාව සහ ඒකාග්‍රතාව ඇති ඉතිරි වෙනවා. මේ උපේක්ෂා ඒකාග්‍රතාව කියන්නේ চৈতසික ධර්ම දෙක පමණයි. ධ්‍යානාංග දෙක පමණයි. හතරවෙනි ධ්‍යානයේ ඉතිරිවන්නේ. ඒයින් පසු ඇති සියලුම අරූපාවච ධ්‍යානවල තියෙන්නේ මේ උපේක්ෂා ඒකාග්‍රතාව කියන চৈতසික දෙක. මෙසේ සෝපාවචර ධ්‍යානවල මේ ධ්‍යානාංග නිරුද්ධ වී යන ආකාරය ඒ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ විස්තර කොට වදාළා. ඊට පස්ව තියෙන අරූපාවචර ධ්‍යාන, ආකාසානංචායතන ආදී මේ පළවෙනි අරූපාවචර ධ්‍යානයට පිටපත් වන විට ඒ කියන්නේ ආකාසානංචායතන පිටපත් වන විට සියලුම රූප නිමිති නැති වී යනවා. පටික නිමිති නැති වී යන බව බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළා. රූප නිමිති කියන්නේ අපේ සිතට පෙනී යන මේ රූප නිමිති. අපේ ඇස් දෙක පියාගෙන ඉස්සර මේ රූප අපේ සිතට නිමිත්තක් වශයෙන් වැටී යන මේ සියලුම රූප නිමිති සම්පූර්ණයෙන්ම පළවෙනි අරූපාවච ධානයේ සිත පස්සන විට නැති වී යනවා. සිත අහසේ පාවෙන්නක් බඳ සත්‍යයක් උද්ගත වෙනවා. ඊට අමතරව පටිඝ නිමිති කියන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය කියන ඉන්ද්‍රියන් තුළින් අරමුණු ගැටීම නිසා ඇති වෙනවන ජම්සිසී සිතේවි පරම්පරාවක් විඥාන පරම්පරාවක් ඒ සියලුම විඥානවල නිරුද්ධ වී යනවා. පටිග හැපීමක් නැති වෙනවා ස්පර්ශයක් නැති වෙනවා ඒ ඇහෙන් ස්පර්ශ නැති වෙනවා කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් ස්පර්ශ නැති වෙනවා රූපස්කන්ධයේම නොපෙනී යනකොට මේ අසකන නාසය දිව ශරීරය කියන අනිත් ඉන්ද්‍රියන් තුළින් පටිගයන් නැති වී යාම නැත්නම් අරමුණ ඇති ඒ තුලින් ඇති වෙන ස්පර්ශයන් නැති වී යාම ගැන නැවත ප්‍රකාශ නොකලත් ඒක ඉබේම රූප නැති වෙනවා කියනකොට සඳහන් වෙනවා ඇතුළත් වෙනවා එම නිසා පළවෙනි අරූපාවචර ධානයේක සිතපත් වෙන විට රූප නිමිති සියල්ලම නිරුද්ධ වී යනවා මේ අනුපුප්ප නිරෝධයේ දක්වා ඇති ආකාරයේ ඒකෙන් ඒ ලෙසින්ම තමයි ප්‍රායෝගික වශයෙන් සිදුවන්නේ දෙවන අරූපාවචර ධානයේ සිතපත් වෙන විට ආකාසානංචායතන ඊට පසුවේ තියෙන්නේ විඥානංචායතනෙ. ඒ විඥානංචායතනෙ නැමැති දෙවන අරූපාවචරයට සිත පත්වන විට අර පළමුවෙන් තිබුණු ආකාශ කියන සංඥාව නිරුද්ධ වී යනවා. ආකාශයේ පළවෙනි අරූපාවචර ධානයේ සිත අහසේ පාවෙන්නා බඳ සත්‍යයක් අහසක් සාසිතක් තිබෙනවා. මේ දෙවන විඥානංචායතනෙ දැනකොට අර අහස නිරුද්ධ වී යනවා. විඥානයේ පමණක් ශේෂ වෙනවා. තුන්වන අරූපාවචර ධානයේට ආසීන සංඥායතනයේ සිට පස්වන විට අර විඥානංචායතන විඥාන කියන සංඥාවත් නිරුද්ධ වී යනවා කිසිවක් නැති බවක් ඉතිරෙන්නේ කිසිවක් ඇත්තේ නැති නැත්තේ නැති වාගේ සත්‍යයක් අන්න ඒ ආකින් සංඥායතනයේට සිතපත් වුණාට පසු තුන්වන රූපාවචර ධානයට සිතපත් වුණාට පසු හතරවන රූපාවචර ධානයට සිතපත් වෙන විට තුන්වන රූපාවචරයේ ඇති කිසිවක් නැත කියන සංඥාවක් නිරුද්ධ වෙලා සම්පූර්ණයෙන්ම සංඥාවක් ඇත්තෙත් නැති නැත්තෙත් නැති තත්යකට සිතපත් වෙනවා. මේ අනුපුබ්බ නිරෝධ සූත්‍රයේ අනුව මේ ධර්මයන් නිරුද්ධ වී යන ආකාරය යම් කිසි යෝගාවචරයකට පුළුවන්කම තිබෙන සංඥා වේදේත නිරෝධයට සමවදින්නට අන්න එහිදී නිව සංඥා නා සංඥායතනය කියන හතරවෙනි අරූපාවචර ධ්‍යාන සිතක් නිරුද්ධ වී යනවා. යම් කිසි යෝගාවචරයකට තවත් දියුණුවෙන් දියුණුවට සිතපත් කර ගන්නට පුළුවන් නම් විශේෂයෙන්ම විදර්ශනා වශයෙන් සිත දියුණු කරගෙන සිටිනවා නම් ප්‍රඥාව දියුණු වෙනා දියුණු වියත් නම් අර සංඥා වේදේත නිරෝධයත් ඉක්මවා අමා මහ නිවනට සිතපත් වෙන එහිදී අර සංඥා වේදේත නිරෝධ tattve නිරුද්ධ වී යනවා. මෙන්න මේ ආකාරයෙන් තමයි මේ ධානවලදී සිත නිරුද්ධ වී නිරුද්ධ වී යන්නේ. එතකොට පළවෙනි ධානයේදී විතක්ක ਵਿਚාර පීස්සක ඒකග්ගතා කියන ධානාංග පහක් තිබෙනවා. ඒ ධානාංග පහ පහෙන් දෙකක් විතක්ක ਵਿਚාර දෙක දෙවෙනි ධානයේදී නැති වී යනවා. තුන්වෙනි ධ්‍යානයට යනකොට ප්‍රීතිය නැති යනවා. හතරවෙනි ධ්‍යානයට යනකොට සුඛය නැති උපේක්ෂා ඒකාග්‍රතාව පමණක් ඇති වෙනවා. එයින් පසු සෑම ධ්‍යානයකදීම ඒ උපේක්ෂා ඒකාග්‍රතාව කියන ධ්‍යානාංග දෙක පමණක් ඉතිරි වෙනවා. ඊළ ඊළ අරූපාවචර ධ්‍යාන වලට යන විට පහළ පහළ අරූපාවචර ධ්‍යාන සංඥාවන් නැති යනවා. මේකයි මේ කෙටි අදහස. එතකොට මේ ධ්‍යාන අංග පහට අනුකූලව තමයි මේ ධානයන් වෙන්වෙන් වශයෙන් අපිට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙන්නේ. ඒ වෙලාවේ දිනුවක් නැත්නම් අභිවෘද්ධියක් දැක ගන්නට අපිට හැකියාව ඇත්වන්නේ. එතකොට මේ ධාන මොලේක ආකාරයෙන් බෙදීම් වලට ලක් කරලා පොත්පත්වල දක්වලා තිබෙනවා. සවිතක්ක සවිචාර සමාධි අවිතක්ක අවිචාර සමාධි, සම්පීතික සමාධි, නිස්පීතික සමාධි මේ ආදී විවිධ ભેද දක්වා තිබෙනවා. මේවා ඇතනම් වැදගත් බෙදීම් නෙවෙයි. මොකද හේතුව ඒ සියලුම බෙදීම් වලට අරමුණු වෙලා තියෙන්නේ පදනම වෙලා තියෙන්නේ මේ ධානාංගය. සවිතක්ක සවිචාර සමාධි කිව්වොත් ඒ සමාධියේ ඒ ධානයේ විතක්ක විචාර දෙක තියෙනවා කියන එකයි. අවිතක්ක විචාර සමාධි කිව්වොත් විතක්ක විචාර දෙක නැති ධාන කියන එකයි. සක්පීතික සමාධි කිව්වොත් පීතිය තියෙන ධ්‍යාන කියන එකයි. නිප්පීතික ධ්‍යාන කිව්වොත් පීතිය නැති සුඛය සහ ඒකාග්‍රතාවයේ තියෙන ධ්‍යාන සියල්ලතම ඒ තුන්වෙනි ධ්‍යානයේට ඒ නිප්පීතික පීතිය කියලා නිප්පීතික සමාධිය කියලා දක්වා තිබෙනවා. මේ බෙදීම මෙතරම් අවශ්‍ය නැහැ. නමුත් ඊටම අවශ්‍ය වෙන බෙදීමක් තියෙනවා. ඡන්ද සමාධිය චිත්ත සමාධි, වීර්ය සමාධි, වේමනස සමාධි වශයෙන් මේ හතර විස්තර වෙනවා. මේ ඡන්ද සමාධි, චිත්ත වීර්ය, වේමනස සමාධි පිළිබඳව අපි දේශනාවක් කළා මේක ප්‍රථමයෙන්. අර ඉද්ධිපාද භාවනාවන් විස්තර කරන විට පැයක පැයකමාරක පමණ දේශනයක්. එම නිසා ඒ ගැන නැවත අපි ප්‍රකාශ කිරීම අවශ්‍ය වන්නේ නැහැ. විශේෂයෙන්ම යම්කිසි යෝගාවචරයේ බලාපොරොත්තු වෙනවා නම් ඉද්ධි ප්‍රාතිහාර්ය සහිතවම නිර්වාණ ධාතු අපේක්ෂා කිරීමට මේ ඡන්ද චිත්ත විරය විමර්ශා කියන හතර ආකාරයෙන්ම සමාධිය ප්‍රගුණ කරලා තියෙන්නට ඕනේ. සමාධිය ප්‍රගුණ කරලා සිටපු අයට පමණයි ඒ රහත් වන විට පවා අභිඥා ලැබෙන්නේ නැති අය නිකන් කිසිම අභිඥාවක් නැති සාමාන්‍ය රහතන් වහන්සේලා වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලයේ සිටපු සියලුම රහතන් වහන්සේලාගේ 80කටත් වඩා වැඩි පිරිසක් කිසිම අභිඥාවක් නැති සාමාන්‍ය රහතන් වහන්සේලා අභිඥාලාභින් රහතන් වහන්සේලා වැඩ සිටියේ සොර පිරිසක් පමණයි. ඒ සොර පිරිස අතීත භවවලදී මේ ඡන්ද සමාධිය, චිත්ත සමාධිය, විරිය සමාධිය, විමර්ශනා සමාධිය කියන මේ සමාධි හතර ඊටම මනමින් ප්‍රගුණ කරලා සිටපු අය. ඒ සමාධිය දිනු කළ අයට පමණයි අභිඥා විද්දී ලබන්නට පුළුවන් වන්නේ. සමාධිය දිනු කරලා නැති අයට ශස්ත්‍ර විදර්ශනාව පමණක් කළ අයට කවදාවත් සිද්ධාධිහාරය ලැබෙන්න ලබා ගන්නට හැකියාවක් අත්වන්නේ නැහැ. නිර්වාණ ධාතුව පමණයි ඕන් ඡන්ද සාක්ෂාත් කරන්නට පුළුවන් වන්නේ. එතකොට මේ ඡන්ද චිත්ත විරිය වේමනසාදී සමාධම්යන් මෙති කරගත යුතු ආකාර ආදී පිළිබඳව අප කලින් දේශනාවක් කළ නිසා මේ ඒ ගැන නැවත දේශනා කිරීමට අප අදහස් කරන්නේ නැහැ. තව විශේෂයෙන්ම සමාධියේ ප්‍රභේදයක් තිබෙනවා ඒක දැත යුතුමයි. හානි භාගයේ සමාධිය, සිටි භාගයේ සමාධිය, විශේෂ භාග්‍ය සමාධිය සහ නිබ්බේධ භාග්‍ය සමාධිය වශයෙන් මේ සමාධි හතර විස්තර කරනවා. මේ ගැන මීට ප්‍රථමයෙන් මෙයාටම අපි කරුණු කියලා තියෙනවා. ඒ වුණත් අදත් ඒක නැවත සිහිපත් කිරීම සුදුසුයි. එතකොට හානි භාග්‍ය සමාධිය. ඒ කියන්නේ තමා ලැබපු සමාධිය හිරියනවා. මෙන්න මේක ඉතාම විශේෂයෙන්ම දැනගත යුතුම කාරණයක් තමා ලබා ගත්තා නම් සමාජයක් ඒක පිළිෙන්නේ ඇයි කියන එක. ඒ පිළිෙන්නේ නැති වෙන්න කටයුතු කරන්නට ඕන. එහෙම නැත්නම් තමාගේ සමාධිය එන්නෙන්දම පිළිහි පිළිහි යනවා. මේ හානි භාගී தත්ත්වයට නැත්නම් සමාධිය පිළිහීමට හේතු වන්නේ ප්‍රධාන වශයෙන්ම ඒක නැවත නැවත සේවනය නොකිරීම නිසා. නැවත නැවත සේවනය කරනවා කියන එකෙන් අදහස් කරන්නේ සමා ලබත සමාධියක් තියෙනවා නේද? වශී භාවයට පත් කරගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරව අදාළ සූත්‍රය තිනග්ගා විපමා සූත්‍රය කියලා දවේකුගේ උපමාවක් ගව <coughs> දෙනකුගේ උපමාවක් අරගෙන විස්තර කරපු සූත්‍රය ඊගා විපම සූත්‍රය. ඒ දක්වා තිබෙන බුදුරජාණන් වහන්සේ මෙලෙසින් සමහර යෝගාවචරයෝ පළවෙනි ධ්‍යානයට සිතපත් කරගන්නවා. ඒක වශී කරන්නේ නැවත නැවතත් සේවනය කරන්නේ එසේ වශී කරන්නේ නැතුව සිටින මේ යෝගාවචරයට අදහසක් පහළ වෙනවා. අනේ මට දෙවන ධ්‍යානයට සිතපත් කරගන්නට පුළුවන් නම් හොඳයි නේද කියලා. ඊට පස්ව දෙවන ධ්‍යානය සඳහා සිත පත් කර ගැනීමට දෙවන ධ්‍යානයට පිටපත් කර ගැනීමට කටයුතු කරනවා. දැන් ඔහුට දෙවන ධ්‍යානයට පිටපත් කර ගන්නට බැරි යනවා. මෙහිදී ඔහු කල්පනා කරනවා දැන් එහෙනම් මම පළවෙනි කලින් තිබුණු කලින් තිබුණු පළවෙනි ධ්‍යානයට පිටපත් කරගත්තොත් හොඳයි කියලා. <clears throat> මෙහිදී <clears throat> පළවෙනි ධ්‍යානයට පිටපත් කරගන්නට උත්සාහ කරනවා. මෙසේ පළවෙනි ධ්‍යානයට පිටපත් කරගන්නට උත්සාහ කරත් ඔහුට පළවෙනි ධ්‍යානයට පිටපත් කරගන්නට බැරුව යනවා. මේදී ඔව් පළවෙනි ධානයෙන්ම පිරිනව දෙවෙනි ධානයෙන්ම පිරිනව. මෙලෙසින් ඉහළ ඉහළ ධාන වලට බුදුරජාණන් වහන්සේ ඒ ආකාරයෙන්ම වදාළා. උදාහරණයක් තවත් එකක් දෙකක් කීවොත් දෙවන ධ්‍යානයේ යෝගාවචේ සමාධිය සිටපත් කර ගන්නවා. දෙවන ධ්‍යානයේ සිට වසී කර ගන්නවා. ඌට අදහසක් පහළ වෙනවා. අනේ හොඳයි තුන්වෙනි ධ්‍යානයටත් මම මේ සිටපත් කර ගන්නත් මට පුළුවන් නම් කියලා. ඊට පස්ව තුන්වෙනි ධ්‍යානය සඳහා උත්සාහ කරන ඔහුට බැරි වෙනවා තුන්වෙනි ධ්‍යානයට පිටපත් කර ගැනීමට. ඒකේ නැතුණාට පස්ව ඔහු කල්පනා කරනවා දැන් එනම් මම දෙවෙනි ධ්‍යානයට කලින් තිබුණ මාළඟ දෙවෙනි ධ්‍යානය ඒක නිසා දෙවෙනි ධ්‍යානයට පිටපත් කරගත යුතුයි කියලා ඒ සඳහා උත්සාහ කරනවා. දැන් දෙවෙනි ධ්‍යානයටත් ඔහුගේ පිටපත් කරගන්නට බැරි වෙනවා. මොකද අර දෙවෙනි ධ්‍යානයේ වශයෙන් කරගන්නේ තුන්වෙනි ධ්‍යානයට පිටපත් කරගන්නට උත්සාහ කළේ. දැන් ඔහුට දෙවෙනි ධ්‍යානයක් නැති වෙනවා තුන්වෙනි ධ්‍යානයක් නැති වෙනවා දෙපැත්තෙන්ම ඔහු පිරිනව. මෙන්න මේ ආකාරයෙන් නියලියට ධ්‍යාන වලට බුදුරජාණන් වහන්සේ ඒ කරුණ විස්තර කළා. එම නිසා මේ හානි භාගීය தත්ත්වයට නැත්නම් ධ්‍යානයක් පිළිගෙන தත්ත්වයට පත් වෙන ප්‍රධානතම කරුණ තමයි මේ වශී කරන්නේ නැතිකම ධ්‍යානයක් නැවත නැවත සේවනය කරන්නේ නැතිකම ඕනෑම යෝගාවචරයකට නිතරම නැත්නම් නිරන්තරයෙන්ම දිනපතා වාගේ සමාධිය සිත සමාධියකට පත් කරගෙන ඉන්නට පුළුවන් නම් ඕක පහසෙන්ම සමාධියේ සමාධිය ලබා ගන්නට හැකියාවක් වෙනවා. එසේ නැතුව අද සමාධිය වඩලා තව දවස් 3-4කට පසු කිසිවක්ම සමාධිය ගැන කිසිම හැඟීමක් තැකීමක් නැතුව ඉඳලා පසුව සමාධිය ඇති කරගන්නට උත්සාහ කරන්නට ගියාට පස්සේ ඒක පහසෙන් කරන්නට නැහැ වෙනවා. ඒක නිසා මේ වසී සිත ධානයක් ලැබුවාට පස්සේ ඒක වශී කරගන්නට දැනගන්නට ඕනේ. මේ වාචී භාවයන් පහක් තිබෙන බව විසුද්ධි මාර්ගය කියන පොතේ දක්වා තිබෙනවා. අදිඨාන, සමාපජ්ජන, උත්ථාන කියලා තුනක්. ආවජ්ජන, පච්චේකන කියලා දෙකක්. මේ වාචී භාවයන් පහක්. මේ වාචී භාවයන් පහම තුන් ආකාරයකින් අපිට වශයෙන් කරන්න පුළුවන්. <clears throat> අදිස්ථාන කියන්නේ මෙතෙක් වේලා මාගේ සිත මේ ධ්‍යානයෙන් පවතිවයි කියලා අදිස්ථාන කිරීමේ හැකියාව. ඒ අදිස්ථාන කොට ඒ අදිස්ථාන කරන කාලය තුල සිටීමේ හැකියාව. එතකොට අදිස්ථාන වශයෙන් සමාපජ්ජනේ කියන්නේ සමාට ඕනෑම අවස්ථාවකදී ධ්‍යානයකට සමවැදීමේ හැකියාව. උත්හාන කියන්නේ ඒ ධ්‍යානයෙන් නැගී සිටීමේ හැකියාව. ඒ කියන්නේ අඩුම වශයෙන් අපි හිතමු පැය භාගයක් ධ්‍යානයකට සමය දීලා ඉඳලා පැය භාගයකින් නැගී සිටින්නට ලැබේවා කියලා අදිස්ථාන කළොත් හරියටම පැය භාගයක් තුළදී නැගී සිටින්නට පුළුවන්කම තියෙන්නට ඕන. එතකොට අදිස්ථානයේ අපි හිතමු 10 පැය භාගයක්. ඒ පැය භාගයක් ඇතුළත ධ්‍යානයකට සමවැදී සිටින්නට පුළුවන් වෙන්නට ඕන. ඒ පැය භාගය යනකොට ධ්‍යානයේ සිට නැගිටින්නට ඕන. ඒක එතකොට අදිස්ථාන සමාපඥන උත්හාන කියන වසී භාවයන් තුනම තිදෙනවා. අදිස්ථානයක් තියෙනවා, සමවැදීමක් තියෙනවා, නැගිටීමක් තියෙනවා. මේක ඉතින් ක්‍රමානුකූලව ටික ටික දියුණු කරන්න ඕන. විනාඩි 15, 20, 30 ඒ වගේ ටිකින් ටික වැඩි කරලා 45 පැය, පැයකමාර දෙක තුන මේ ආදි වශයෙන් කාලය ටිකින් ටික ප්‍රගුණ කරගන්න ඕන, වැඩි කරගන්න ඕන. කාලය වැඩි කර ගැනීම කොමන ප්‍රමාණවත් වන්නේ නැහැ. කාලය අඩු කරගෙන අඩු කරගෙන ධානයෙන් නැගී සිටීමේ හැකියාවත් ඇති කර ගන්නට ඕන. උදාහරණයකට මා විනාඩි 5ක් පළවෙනි ධ්‍යානෙට සිතපත් කරන සිට විනාඩි 5කින් නැගිටිනවා කියලා අධිෂ්ඨාන කරාට පස්සේ හරියට විනාඩි 5න් ධ්‍යාන සිතින් නැගිටීමේ හැකියාව තියෙන්න ඕන. නැත්නම් විනාඩි 4ක් 3ක් 2ක් 1ක් විනාඩි භාගයක් තත්පර 10ක් තත්පර 5ක් අප හොතටම දන්නවා තත්පර 5ක වැනි සුදු කාලයකට ධානයකට සම්වැදිලා ඒ තත්පර 5 ගත වෙන විට ධානයෙන් නැගී සිටීමේ හැකියාවක් වසී භාවය කෙනෙකුට ඇති කර ගන්නට පුළුවන් බව. එම නිසා මේ අදිස්ථාන වසියක් සමාපජන වසී භාවයත් උත්ථාන වසී භාවයත් කියන වසී භාවයන් තුනම යෝගාවචයන් විසින් ඇති කරගත යුතු වෙනවා. ඉහළ ධානයක් සඳහා කටයුතු කිරීමේ ප්‍රථමයෙන් මේ තමා ලබපු ධානය මේ ආකාරයෙන් වශී කරගන්නට ඕනේ. නැත්නම් නැවත නැවත සේවනය කරලා ඒක සමාධියේ වශී භාවයට පත් කරගන්නට ඕනේ. ඊළඟ එක තමයි ආවජන වශීය. ආවජනය කියන්නේ මේ ධ්‍යාන අංග ධ්‍යානයක තියෙන අංග ආවජනා කිරීම. නැවත නැවත සිහිපත් කිරීම. දැන් පළවෙනි ධ්‍යානයේ මේ ඇය දන්නා විතක්ක විචාර පීතිසක එකඟතා කියලා අංග පහක් තියෙනවා. ඒ අංග පහ එකින් එකක් අරගෙන විකල්පේ පමණ විනාඩි 5ක් 10ක් 15ක් 20ක් මේ ආදී වශයෙන් තමාගේ සිතේ අදිස්ථානයට අනුකූල තමාගේ කැමැත්තට අනුකූලව ඒ විකල්ප চৈতසිකයේ පමණක්ම අධ්‍යක දකා සිටීමේ හැකියාව ඇති කර ගන්නට ඕන. අන්න එවැනි අධ්‍යක්ීම් ඇති කරගත්තු කෙනෙකුට විචාරයෙන් අත්දකින්නට පුළුවන් ප්‍රීතිය සුඛය එකග්ගතා කියන සෙතු ධානාංගත් එලෙසින්ම අත්දකින්නට පුළුවන්. එක එක ධානාංගයක් සමාජ කැමැති වේලාවක් අත්දැක දැක සිටීමේ හැකියාව ඇති කර ගැනීමයි ඒ ආවජන වශී භාවයෙන් සිදුවන්නේ ඒකයි දීන් කළ යුත්තේ. ඊළඟට පච්චවෙක්කන වශී භාවය. පච්චවෙක්කන කියන්නේ ප්‍රතිවේක්ෂා වශී භාවය. මේ ප්‍රතිවේක්ෂා කියන වචනේ තේරුම් රාශියක් තිබෙනවා. අපි මේදි කතා කරන්නේ මේ ධ්‍යාන ධ්‍යානාංග ප්‍රතිවේක්ෂාව. නැත්නම් ධ්‍යාන ප්‍රතිවේක්ෂාව කියන එකයි. මෙහිදී ආකාර දෙකකින් යෝගාවචරය විසින් කටයුතු කරන්නට යෝගාවචරය දැනගන්න ඕන. එතකොට පළවෙනි එක තමයි මේ ධ්‍යාන අංගෝණේ සිදුවෙන කර්තව්‍ය කෘත්‍ය කුමක්ද කියලා ප්‍රතිවේක්ෂා කරනවා. විතක්යෙන් සිදුවෙන කෘත්‍ය කුමක්ද කියලා අදිෂ්ඨාන කරලා භාවනා කරන විට ඕකට පැහැදිලිවම පේනවා විතක්යෙන් සිදුවන්නේ මේ භාවනා අරමුණට සිත නැවත නැවත යොමු වීම නේද කියලා. ඒකම දෙක දෙක තමයි කැමති වේලාවක් සිටින්න පුළුවන්. විචාරයෙන් අරමුණේ සිට පැතිරීම සිදුවන බව දකින්නට පුළුවන් ප්‍රීතියෙන් සුඛයෙන් ඒකග්ගතා යන අනිකුත් ධානාංග වලිනුත් සිදුවන කර්තව්‍යයන් එලෙසින්ම කෙනෙකුට දැක දැකා ඉන්නට පුළුවන් ඒකත් එක්තරා ප්‍රතිභාවයක් පච්ච වෙක්කන වසී භාවයක් ප්‍රතිවේක්ෂා ප්‍රතිභාවයක් මේක එක් කොටසක් පමණයි මේක තමයි විසුද්ධි මාර්ගයේ දක්වා තිබෙන ක්‍රමය ඊට අමතරව තවත් ආකාරයකින් මේ වසී භාවයේ ප්‍රගුණ කළ යුතුම වෙනවා ඊළඟ ධ්‍යාන මට්ටම් මෙතක ගැනීම සඳහා ඒ සඳහා කටයුතු කිරීමට නම් යම් කිසි යෝගාවචරයේ කදුම වශයෙන් පළවෙනි ධ්‍යානයටත් පිටපත් කරගත්තා නම් ඒ ධ්‍යානෙ නැගී සිටියාට පසුව භාවනා ඒ ආත්මීයම ඉඳගෙන ඒ ධ්‍යානෙ නැගී සිටපු තැන සිට භාවනාවට වාඩි වුණ තැන දක්වා ආපස්සට ප්‍රමාණිකෝලව පත්‍යවේක්ෂා කරන්නට ඕනේ. මා ධ්‍යානෙ නැගී සිටියේ මෙන්න මේ විදිහට. ධ්‍යානයේ සමවැදී සිටේ කාලයේ මගේ සිත පැවතුනේ මෙන්න මේ ආකාරයෙන්. උපචාර සමාධි අවස්ථාවේදී මගේ සිත පැවතියේ මේ ආකාරයෙන්. භාවනාවේ පරිකම්ම අවස්ථාවේදී ඒ කියන්නේ භාවනා උපචාර සමාධිය ලබා ගැනීමට කටයුතු කරන අවස්ථාවේදී මගේ චිතවතුනේ මේ ආකාරයෙන් භාවනාවට වාඩි වෙන්නේ මම මේ ආකාරයෙන් වාඩි වෙන්නට ඉස්සෙල්ලා කටයුතු කළේ මම මෙන්න මේ ආකාරයෙන් මේකම අග අග ඉඳලා මුලට මේ ප්‍රතිවේක්ෂා කරේ මේකම ආපහු මුල ඉඳලා අගට ප්‍රතිවේක්ෂා කරන භාවනාවට වාඩි වෙන්න ආවේ මේ විදිහට මූණකට හේදුවා නැත්නම් මේ මේ විදිහේ ආහාර ගත්තේ ඒක කොයිතරම් දිවට සප්පාය අසප්පායද කියන ආදී කරුණු දැන ගැනීම සඳහායි මේ ප්‍රතිවේශාය සම්පූර්ණවත් වන්නේ. ඊට පස්සේ භාවනාවට වාඩි වූ විරියව්ව කොයි ආකාරයෙන්ද වාඩි වුනේ ඊට පස්සේ පරිකම්ම කළේ කොහොමද ඒ මෙවැනිට උපචාර සමාධියක් ඇති වුණා නම් ඒ සමාධිය ඇති වුණේ කොහොමද නැත්නම් ඊට පෙර මේ උග්ගාණ නිමිති ආදී නිමිති පහළ වුණා නම් ඒ නිමිති පහළ වුණේ කොහොමද ඊට පස්සේ අර පරිකම් අවස්ථාව, උපදා නිමිති අවස්ථාව ආදී මේ නිමිති අවස්ථාම් ඉක්මවා ගියාට පසු උපචාර සමාධියෙන් පසු අර්පණාවට සිතපත් වෙන්නේ කොහොමද? අර්පණාවෙන් පසු ඒ ධ්‍යාන මට්ටමින් නැගී සිටියේ කොහොමද? මේ විදිහට ප්‍රත්‍යවේක්ෂා කරනවා. නැවත නැවත සිහිපත් කරනවා කීප වාරයක්. මුලින් සිට අගටත් අග සිට මුලට. මෙසේ කළාට පසුව ඊළඟට මේ භාවනාවට වාඩි වුණාට පස්සේ අර කලින් තිබුණාට වඩා දක්ෂාන්තමින් කලින් තිබුණාට වඩා ඉක්මනට ඒ ඒ කර්තව්‍යයන් සිදු කිරීමට උත්සාහ ගන්නට ඕන. ඒ කියන්නේ අපි හිතමු පරිසම් අවස්ථාව නැත්නම් උපචාර සමාධි අවස්ථාව ලබා ගැනීමට විනාඩි 5ක් කලින් ගත වුණා මේ මේ විදිහට කටයුතු කළේ කියලා අපිට ඒ ප්‍රතිවිස්සාවෙන් පෙනී ගියා නම් අන්න ඒදී ඔහු විසින් ඊළඟ අවස්ථාවේදී විනාඩි 5කින් මේ විදිහට අඩු කාලයකදී මේ පරිසම් අවස්ථාව නිසා ඉක්මනට ඒක දක්ව ලබා ගැනීමට උත්සාහ කරනවා. ධ්‍යානයේ පිටපත් වන යම් ආකාරයකින් ඊට වඩා දස්සාන්දමින් ඊට වඩා කෙටි කාලයකින් ධ්‍යානයේ පිටපත් කර ගැනීමට උත්සාහ කරනවා. මේ ආකාරයෙන් කටයුතු කරනකොට කෙනෙකුට සිත තමාගේ සිත දියුණුවෙන් දියුණුවට පත්වන ආකාරය පැහැදිලිව දකින්නට පුළුවන් වෙනවා. එතකොට මේ වසී භාවයන් පහ මේ ආකාරයෙන් කෙනෙක් විසින් වසංග භාවයේ සමාගයේ චිත්ත වසංග භාවයට පත් කරගත යුතුයි නැවත නැවත වඩි දියුණු කරගත යුතුයි ආශේවනය කළ යුතුයි මේ අසේවනතාවයේ නැවත නැවත සේවනයේ නොකිරීම ධානයක පිරිහීමකට හේතුව වෙනවා ඒක තමයි ප්‍රධානතම කරුණ ආනිභාගීය ධානා සමාධියකට හේතු වෙන්නේ එතකොට ආනිභාගීය පිරිහෙන සමාධියට හේතු වෙන තවත් කරුණු තියෙනවා. අපි අපිට මතකයි මේ ප්‍රථමයේ මේ ඇයට ශේක පරිහානීය සූත්‍රය කියලා සූත්‍රයක් කරුණු විස්තර කළා. ශේකේ හික්මනේ නායක විසින් හික්මනේ නායකෝ පිරිහෙන කරුණු ලෙසින් අපි දක්වා දැක්ුවේ. එතකොට මේ ශේක පරිහානීය කරුණු මෙහිට මේට අදාළ වෙනවා. සම්මාරාමත, අබස්සාරාමත ආදී වශයෙන් අපි ඒවා විස්තර කළා නැවත විස්තර කිරීම අවශ්‍ය වන්නේ නැහැ. මෙන්න මේ විදිහට කටයුතු කරනකොට මේ කම්මාරාමතාදී දේවල් වලින් ඈත් වෙලා රස විභාවයන් ඇති කරගෙන කටයුතු කරනකොට හානි භාගීය තත්ත්වයෙන් පිට මුදවා ගන්නට පුළුවන්. ඊළඟ ධ්‍යාන මට්ටම් අවස්ථාව ඒ ඒ ධ්‍යාන වර්ගය තමයි සිටි භාගීය සමාධිය. ඒ කියන්නේ ඉස්සනම පවතිනවා. ඒ පළවෙනි ධ්‍යානයේ සිටපත් වෙනවා නම් පළවෙනි ධ්‍යානයේ තමයි එයින් එහාට සිට දියුණුවන්නේ. දෙවන තුන්වෙනි ධ්‍යාන සිටවලටපත් වෙනවා නම් ධ්‍යාන සිටවලට ඒ තත්ත්වයෙන් සිට පවතිනවා තව තවත් එහාට සිට දියුණුවන්නේ. මේකට විශේෂයෙන්ම හේතු වන්නේ මේ ධ්‍යාන නිකාන්තිය කියලා එකක් තියෙනවා. ධ්‍යානයට ඇලෙන ගතියක්. විශේෂයෙන් මේකට බැඳීමක් ඇති වෙනවා. විශේෂ ප්‍රීතිය සතේවැනි අංගයන්ගෙන් සමන්නාගත වූ ධානයකට යම් කිසි යෝගාවචයේ ප්‍රීතිතපත් කරගත්තාට පසු අර සුඛේ අත්හැරීමට අකමැත්තක් සිදුතුවේ නැහැ. ඒ වගේම ඒ ප්‍රීතිය අතහැරීමට කැමැත්තක් සිදුදුන්නේ නැහැ. ඒක නිසා මේ කෙටි භාගීය தත්ත්වෙම පවතිනවා. එයින් එහාට ඒව අතහැරලා ඒව නිරුද්ධ කරලා ලබන ධ්‍යාන ලබන්නට බැරි වෙනවා. එම නිසා අර කලින් කියපු වසී භාවයන් සිදු කරන විට ධ්‍යාන ආංග විමසන විට ලෝකාවචරයන්ට පැහැදිලිවම වැටහෙන්නට පටන් ගන්නවා මේ විතක්ක විචාරාදී අංග ඕලාරිකයි ඊට වැඩිය හොඳයි නේද විතක්ක විචාර නැති එක ප්‍රීතිය ඕලාරිකයි ඊට වැඩිය හොඳයි නේද ප්‍රීතිය නැති එක සුඛය හොඳයි නේද ප්‍රීතියට වැඩිය මේ ආදී වශයෙන් අර ඕලාරික භාවයන් තේරිලා ඒකේ ආදීනේ තේරිලා ඒවා අතහැරීමට පහසු වෙනවා අර ධානාංග ප්‍රතිවේක්ෂාවන් කරන විට ඒ වාචී භාවයන් ඇති කර ගන්නා විට එම නිසා සිටි භාගීය தත්ත්වයේ ඒ தත්ත්වයේම සිත පවත්වාගෙන යන යෝගාවචනයන් විසින් තමාගේ සිත තුළ මේ ධාන නිකාන්තිය නැත්නම් ධානයේ සිතට ධාන සිතට තමාගේ සිතේ බැඳීම සිත තුළ පවත්න ඇලීම ගැන විමසීමක් කරලා ඒ ඇලීම නැති කරගෙන ඉහළට කටයුතු ඉහළ ඉහළ ධ්‍යාන ලැබීම සඳහා කටයුතු කරන්නට ඕන. තුන්වෙන ධ්‍යාන කොටාවේ තමයි විශේෂ භාගීය ධ්‍යාන தත්ත්වය සමාධි මට්ටම. ඒ විශේෂ භාගය කියන්නේ එන්ටෙන්දම තමාගේ සිත දියුණුවෙන් දියුණුවට පත් කර ගන්නත් පුළුවන් වෙනවා. අර ධ්‍යාන නිකාන්තයේ සිටෙන් ධ්‍යාන නිකාන්තයේ සිටින් ඈත් කරලා ඒ වගේම වශී භාවයන් මනෙන් ප්‍රබුණ කරලා නැවත නැවත සේවනය කරලා මේ ආදී ඒ ධ්‍යාන මට්ටම් දියුණු කර ගැනීමදී යම් කිසි සප්පාය කරන සප්පාය කර ධර්ම නැත්නම් මේ සීලෝම ධර්ම සිත තුළ ඇති කරගෙන දිනෙන් දිනම වාගේ සමාධියේ සමාධිය දියුණු කර ගන්නවා අන්න එවැනි යෝගාවචරය විශේෂ භාගීය සමාධියකට සිතපත් කර ගන්නවා ඊළඟ එක තමයි නිබ්බේද භාගීය සමාධිය. ඒ කියන්නේ ඒ සමාධිය පාදක කරගෙන ඒ රාග දෝෂ මොහ ආදී ක්ලේශ ධර්මයන් ප්‍රහීන කරනවා. සංයෝජන ධර්මයන් ප්‍රහීණය කරනවා ඉවනට සිතපත් කර ගන්නවා මේ ධ්‍යාන වඩන්නේ ඇත්ත වශයෙන්ම මේ යෝගාවචරයන් විසින් මේ ධ්‍යාන ප්‍රගුණ කරන්නේ අන්තිචාර නිසා නෙවෙයි මේ නිර්වාණ ධාතුව සාක්ෂාත් කිරීම සඳහා මේ ධ්‍යාන සිත් වඩන්නට පුළුවන් වෙනත් හේතුන් නිසා මාර්ග කලින් කියපෝ සම්ද සමාධි චිත්ත සමාධි විරිය වීමස ආදී සමාධීන් එනකොට ප්‍රගුණ කරන්නට පුළුවන් අනි ඉතිරි අනාගත භවවලදී නැත්නම් මතු බුදු බුද්ධ ශාසනයකදී අභිඥා ලැබීම ආදී දේවල් සඳහා ඉද්ධි ලැබීම සඳහා ආදී වශයෙන් එවැනි හේතුවක් මුල් කරගෙන කෙනෙකුට මේ සමාධියෙන් දිනු කරගන්නට පුළුවන්. නැත්නම් බ්‍රහ්ම ලෝකයේ ඉපදීම සඳහා මේ ධ්‍යාන සිත්පත්ී කරගෙන ධ්‍යානයකට සිත්පත් කරගෙන සිටින්න පුළුවන්. ඒව නෙවෙයි ඊටමත් අවශ්‍ය වන්නේ මේ ධ්‍යාන සිත් පාදක කරගෙන නිවනට සිතපත් කර ගැනීම රාග දෝෂ මෝහ ආදී ක්ලේශ ධර්මයන්ගෙන් සිත මුදා ගැනීම සංයෝජන ධර්මයන්ගෙන් සිත ඈත් කර ගැනීම සංයෝජන ධර්මයන් මුළුඳු පුටා ගැනීම. ඒ සඳහා කටයුතු කළ යුතු ආකාර දෙකක් තිබෙනවා. සමාධියකම සිටගෙන ඒ සමාධියේම තියෙන පංචස්කන්ධ ධර්මයන් වෙන්වෙන් වශයෙන් අරගෙන භාවනාවට නැගී හැකි ආකාරයක් තියෙනවා. ඒක පිළිබඳව මේ ඉස්සෙල්ලා අපි කරුණු විස්තර කරලා දී තිබෙනවා. රූපගතම් වේදනාගතම් සංඥාගතම් සංඛාරගතම් විඥානගතම්. ඒ කියන්නේ ධානයේදී තියෙන රූපය, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ කරුණු අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඨතෝ සල්ලතෝ ආදී වශයෙන් අනිච්ච වශයෙන් දුක්ඛ වශයෙන් රෝග වශයෙන් gaduwak වශයෙන් උලක් වශයෙන් මේ ආදී ආකාරයෙන් 11 ආකාරයකින් විමසිය යුතු ආකාර ඔය දාන නිසේ සූත්‍රය වැනි සූත්‍ර විස්තර කරන විට අප මේ ආයත කලින් ප්‍රකාශ කරලා තිබෙනවා. ඒක හැම යෝගාවචරයකටම කරන්නට පුළුවන් දෙයක් නෙවෙයි. සමාධියේ ප්‍රඥාව දිනු කෙනෙකුට පමණයි මේ ධ්‍යාන මට්ටමේම සිටගෙන ඒ ධ්‍යාන මට්ටමේ පවස්නා වූ පංචස්කන්ධ ධර්මයන් අනිත්‍ය ආදී වශයෙන් සම්මස්නය කළ හැකි අනිත්‍ය ආදී වශයෙන් ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කොටගත හැකි අනිත්‍යෝගාවචනන් දෙසේකානක බය ප්‍රඥාව දියුණු නැති කෙනෙකුට විශේෂයෙන්ම මේ සංධ්‍යානයන් ලැබෙන විට දීමාසා සමාධිය ප්‍රඥාව පාදක කරන යම් කිසි යෝගාවචේ සමාධියක් ලැබුවා නම් ඔහුට පහසුවෙන්ම මේ ධ්‍යානයෙන් සිටගෙන ඒ පංචස්කන්ධ ධර්මයන්ගේ අනිත්‍ය ආදී ලක්ෂණයන් මැනවින් ප්‍රකට කරගෙන නිවන සා ආස්වාද කරන්න පුළුවන් වෙනවා. එසේ නුවණ සම යෝගාවචරයන් විසින් සමාට ඒ ධානයේම සිට ධානයේම සිට පවතිද්දී ඒ ධානයේ සිට පවතින අවස්ථාවේදී පැවති පංචස්කන්ධ ධර්මයන් විමර්ශනයේ සම්මර්ශනයේ කිරීමට නොහැකි යෝගාවචරයන් විසින් කළ යුත්තේ අර මා කලින් කීවාසේ ඒ ධානයේට සමවැදිලා එයින් පසු අදිස්ථාන කරනවා මෙතෙක් වේලා මාගේ සිට මේ ධාන මට්ටමින්ම පවතිවා කියලා ඒ කියන්නේ පළවෙනි ධ්‍යානයට උදාහරණ වශයෙන් සිතපත් කර ගන්නට පුළුවන් නම් ඒ ධ්‍යානය විනාඩි 15ක් 20ක් වැනි කාලයක් ඉඳලා ඊට පස්සේ අදිස්ථාන කරන මේ ධ්‍යානය ධ්‍යාන මට්ටම මාගේ සිත තුළ සයක් තුළම පවතිවයි කියලා. එසේ කරලා ඊට පස්සේ භාවනාවට විදර්ශනා භාවනාවට බහිනවා. ඒ විදර්ශනා කරන විට ඔහුගේ සිත ඒ පළවෙනි ධ්‍යානයේ ලැබෙන විට පැවතුණු උපචාර මට්ටමටපත් වෙනවා. ඒක සමාධි බලයක් බවට පත් වෙනවා. යම් හේකින් ඒ සමාධි බලයෙන් යුතුව විදර්ශනා කිරීමෙන් මාර්ගයක් ඵලයක් සාක්ෂාත් කරන නම් ඒ මාර්ගයේ ඵලයේ ඔහු ලබන්නේ පළවෙනි ධ්‍යානයේ පාදක කොටගෙන ඔහුට පළවෙනි ධ්‍යානයේ සහිත පළවෙනි අම්තෝවාන් ආදී මාර්ගය මාර්ග හෝ ඵල ලැබෙනවා. එතකොට යම් කිසි යෝගාවචරයේ දෙවනි ධ්‍යානයකට සිතපත් කරගෙන ඒ ටික වේලාවක් ඉඳලා අදිස්ථාන කරනවා මේ ධ්‍යානයේද මෙතෙක් වේලා පවතිවා කියලා ඒ පවතිවා කියලා අදිස්ථාන කරලා විදර්ශනා භාවනා කරන විට ඔහුගේ සිතපත් වන්නේ දෙවන ධ්‍යාන දෙවන ධ්‍යානයේ පවත්නා උපචාර සම් උපචාර සමාධි අවස්ථාවට. ඔහු ඒ සමාධි බලයෙන් යුතුව විදර්ශනා කරලා විදර්ශනා කරලා ඊට පස්ව මාර්ගය ඵලයක් සාක්ෂාත් කළා නම් ඒ මාර්ගඵල සාක්ෂාත් කරන විට ඔහුගේ සිත දෙවන ධ්‍යානයෙන් යුතු මාර්ගඵලයකුයි සාක්ෂාත් කරන්නේ. මේ ආකාරයෙන් සමාධි බලයෙන් ඒ මාර්ගඵල සමන්නාගත වෙනවා. එතකොට මේ ආකාර දෙකින් කවර ආකාරයකින් හෝ කටයුතු කිරීමෙන් නිබ්බේද භාගීය සමාධි තත්යකට සිතපත් කරගන්නට පුළුවන්. ඒ ධ්‍යාන මට්ටමේම සිතගෙන ඒ ධ්‍යාන මට්ටම පවතින අවස්ථාවේ පැති පංචස්කන්ධ ධර්මයන් අනිත්‍ය ආදී වශයෙන් සම්මස්තනය කිරීම හෝ එසේ නැත්නම් ඒ ධ්‍යානයෙන් නැගී සිට ඒ ධ්‍යාන මට්ටම මෙතෙක් වේලා පවතිවයි අදිස්ථාන කොට විදර්ශනා භාවනාව කිරීම. එතකොට මේ යෝගාවචරයන් විසින් බලාපොරොත්තු වී යුත්තේ අමා මහ නිවනේ සැනසීම, ඒතේ සැනසීමට බලාපොරොත්තු වෙන යෝගාවචරයන් විසින් අර කලින් කියපු ආකාරයෙන් තමාගේ සිටේ සමාධියක් ඇති වී නැත්නම් සමාධිය ඇති කර ගැනීම සඳහා උත්සාහ ගන්නට ඕනේ. සමාධියක් ඇති කරගෙන සිටින යෝගාවචරයන්ගේ සමාධිය පිරිනවනවා නම් හානිභාගීය තත්ත්වයටපත් වෙනවා නම් ඒ හානිභාගීය තත්ත්වයෙන් සිට මුදවා ගැනීමට උත්සාහ කරන්නට ඕනේ. ඒ සඳහා කටයුතු කරන්නට ඕනේ. ඒ ප්‍රතිභාගීය තත්ත්වයෙන් පවතිනවා නම් සමාධියේ සිට ඒ තත්ත්වයෙන් තව තවත් එහාට එහාට දියුණු කරගෙන විශේෂ භාගීය තත්ත්වයට සිටපත් කර ගැනීමට උත්සුක වන්නට ඕන. ඉතින් උත්සුක වෙලා ඊට පස්ව නිබ්බේද භාගීය தත්ත්වයට සිටපත් කර ගැනීම සඳහා මේ පංචස්කන්ධ ලෝකය අනිත්‍ය ආදී වශයෙන් දැකලා ප්‍රත්‍යක්ෂයෙන් අනිත්‍ය දුක්ඛ නාම යන දර්ශනත්‍රය වටහාගෙන මේ සංස්කාර ලෝකයේ පවත්නා සුරුණ්‍යතාවේ අවබෝධ කරගෙන ඒ තුළින් නිර්වාණ ධාතුව සාක්ෂාත් කිරීම සඳහා උත්සාහ ගන්නට ඕන. දැන් මේ දේශනාව මෙතනින් අපි නිම කරනවා. මේ අනුව පිළිපදින සෑම දිනාටම නිවනින් සම්පූර්ණවට වාසනාව සත්‍ය උදා වේවා.